අද අප බලාපොරොත්තු වන්නේ පටිච්ච සමුප්පාද ධර්ම කාණ්ඩය තුළ තිබෙන සංහා පත්‍ය උපාදානං කියන තැන කියවන උපාදාන කියන පදේ පිළිබඳව සාමාන්‍ය විස්තරයක් අද තේරුම් ගන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. සංහා කියන්නේ කොහොමද කියන කාරණේ විතරනේ කියන තුන් අහන්න ඇති, ශ්‍රවණය කරන්න ඇති. අපි එතෙන්දි දැනගත්තා ඒ ඒ තැන ආවෙන අත සත්‍රාදි නන්දනේ ආදි වශයෙන් දෙන්නත් ඒකන ඇලෙන බැලෙන ස්වභාවයක් තියෙනවා මනවදන රූප මනවදන ශබ්ද මනවදන ගන්ධ මනවදන රස මනවදන ස්පර්ශ මනවදන ධර්ම කියන මෙන්න මේවට ඒකන හා වෙනවා එතන ඒ සංහා වෙලා සංහා කියන මානසිකත්වයක් උදා වෙනවා ඒකට හේතුව අපි කිව්වා නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ මානසිකත්වයේ මේ මුලා දෘෂ්ටියේ හේතු කොටගෙන ලෝක සත්‍යයට මේ ලෝකේ හරි වටිනවා කියලා හැඟෙන නිසා හරි සාර ධර්මයන්ගෙන් යුක්තයි කියලා හැඟෙන නිසා ලෝක සත්‍යය ඒවට බැඳිලා ඒවට ඇලෙනකොට මොකද වෙන්නේ ඒවායින් බැඳීමක් හටගන්නවා ඒවා අත්හැරලා යන්න බෑ ළඟ වෙලා ඇලෙනවා ඇලුනට පස්සේ බැඳෙනවා අන්න ඇති වෙන දෙයක් උපාදානයේ උනාති මොකද්ද මෙන්න මේ ආකාරයෙන් ආසන්නයට ඇදිලා ආසන්නයට බැඳිලා හිටිනවා දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ සත්ත්ව පුද්ගල වශයෙන් පෙන්වන ලෝක සත්‍යාදී මුලාවක් තියෙනවා. මේ සත්‍යයේ කියලා කොටසක් වෙනම විද්‍යාමාන වෙනවා. ඒ සත්‍යය කියන එක නෑ හැදිම ආකාරයෙන් පෙන්වනකොට සත්ත්ව පුද්ගල දෘෂ්ටිය ඉවත් වෙලා අපිට යථාභෝධයක් ලැබෙනවා. මේක හේතුඵල ක්‍රියාදාමයක් නේද කියලා දකින්න. මේ සත්‍යය කියන්නේ එකලා මායා දර්ශනයක් මායා ස්වභාවයක් හේතුඵල ක්‍රියාදාමයකින් ගොඩනැගෙන මායා ස්වභාවයක් කියලා. මෙන්න මේ ටික හරියට දකින්න පටන් ගන්නවා මේ ධර්මය හරියට තේරුම් ගත්තාම. මෙන්න මෙතෙන්දී අපි දකින්න ඕනේ මේ උපාදානය කියනකොට මොනවද අපි උපාදාන කරලා තියෙන්නේ? ඇයි උපාදාන කරන්න හේතුව? මේ පංචකාම වස්තු හරි ප්‍රියයි මනාපයි කියන හැඟීම එනකොට ඒවා හිත ඇලුම් කරගුවාම එබඳු මේට අවශ්‍ය කරන දේවල් පරිහරණයට අවශ්‍ය කරන දේවල් ළඟා කරගෙන අන්නේ කරා බැඳින්න පටන් ගන්නවා. ඒ ඒ මනවදන රූප මුල් කරගෙන මනවදන රූප සඳහා යමක් අවශ්‍යද? එවන් වන්නා රූප වස්තු ඇති කරගත්තාම ඒ අල්ලාගත්ත දේ තුලින් ඉවතට යන්න බෑ. අන්න උපාදාන වුණා. දැන් මොකද්ද මේ කාම වස්තුවක් උපාදාන කළා. මනවදන රූප මුල් කරගත්ත කාම වස්තුවක් ඒක අල්ලාගත්තා. ඒකේ බැඳුණා. අතාරින්න බැරුව ගියා. ඇයි අතාරින්න බැරුව අල්ලගෙන ඉන්නවා. අන්නේ බඳු ස්වභාවයක් තමයි මෙතන උපාදාන වුණා කියලා කියන්නේ. ඒ වගේ මනවරණ සද්දයක් හරි නිහිරි හරි හොඳයි කියලා හිතට ගත්තහම ඒකට අවශ්‍ය කරන්නා වූ අංගෝපාංගයන් එකතු කරලා ඒවා සමග බැලෙනවා. ඒතන හොඳයි කියලා හා වුණා, තණ්හා වුණා. ඒතර මොකද වෙන්නේ? අන්නේ කාම වස්තුවටත් බැලෙනවා. ඒ වගේම ගන්ධයේ දින දෙන්නේ. මනවඩන මිහිරි, ඒ වගේම සුවඳ දින දෙන්නේ. යම් යම් දේවල් තිබුණා. ඒකෙන් මේ සුවඳට ඇලුනට පස්සේ මොකද වෙන්නේ? ඒ සුවඳට අවශ්‍ය කරන්නා වූ දේවල් හොයලා බලලා ඒ උපකරණයන් අල්ලගෙන ඒවටම බැඳෙනවා. අන්න බැඳුණා මොකද වෙන්නේ? උපාදානයක් ඇති වුණා එතන. ගන්ධය පිළිබඳ උපාදානය. සසවන් දේවල් රසයි කියන හැඟීමෙන් අරගත්තහම ඒ රසයේද නිවිලා රස ප්‍රියමනාප වෙලා ඒ රසේ සංහා කරලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ රසයේ ගෙන දෙන්න හේතුකාරක වුණා වූ දේවල් හොයලා අන්න ඒ වාට ඇලෙන්න පටන් ගන්නවා බැඳෙන්න පටන් ගන්නවා. එතකොට රස හැඟීමට බැඳිලා එක පැත්තකින් ඒකට අවශ්‍ය කරන දේ සමග ඉස්සෙලාට වෙලා තව පැත්තකින් මෙන්න මේ ආකාරයෙන් මානසිකත්වයේ ගොඩනගෙනවා ද්‍රව්‍ය වශයෙන් තිබුණ තැනමයි නමුත් ඒ මනස ඒවට ගැඹිලා ඒවා මගේ ඒවා මට ඕනේ ඒවා මගේ බුදේ මම කියන එකේ පවත්වන්න ඕනේ කියලා මේ ආකාරයෙන් මම මාගේ කියන දෘෂ්ටියකින් ඒවාට බැඳිලා මේ ලෝකයේ තියෙන දේවල් මනසින් බැඳගෙන ඉන්නවා ද්‍රව්‍ය වස්තු ද්‍රව්‍ය වස්තු කියන දේ තිබුණාට මනසෙන් බැලුවොත් තමයි ඒ මේ කියනවා උපාදානයේ නැති මුලාව හටගන්නේ උපාදානයේ නැති බැඳීම හටගන්නේ ඒ විදිහට රූපය පිළිබඳව, ශබ්ද පිළිබඳව, ගන්ධ පිළිබඳව, රස පිළිබඳව, පොට්ටබ්බයන් පිළිබඳව මේ පංච කාමයන් පිළිබඳව ඒ කාම වාසෝන් කෙරෙහි බැඳිලා මානසිකත්වයේ උදා වුණාද මෙන්න මේ අවස්ථාවට කියනවා කාම උපාදානය සිද්ධ වුණා. දැන් මේ උපාදානය කියන එක පෙන්නකොට කාමයේ උපාදාන කරපු හැටි. ඒතර මොකද කරන්නේ තවත් කෙනෙක් මේ මේ ස්වභාවය මට කොච්චර හොඳද? මේ මේ සත්ත්‍තානාන්තරේ කොච්චර හොඳද? මේව දෙවියෙක් වෙන්න නැත්නම් මෙබඳු බ්‍රහ්මයෙක්ෙන් දැක්නම් මේ මේ ස්වභාවය දැක්නම් කොච්චර හොඳද කියලා. මෙන්න මේ ආකාරයෙන් තමාට ඇති වෙනවා. මේ ලෝකයේ පැවැත්මට හේතු වෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේවා අතර ඒවා අතර පරිසරන්ට ඇසකන දිවනාසයේ ශරීරයේ මන කියන මේ කොටස් ටික අතර පැවැත්මක් ගොඩනගා ගන්නට හිතෙනවා Tamanට අවශ්‍ය අවශ්‍ය ආකාරයේ. අනේ බඳු වන්නාව තැනකට හිටපුවාම හිත මොකද වෙන්නේ? ඒ තැනත්තාට ඇති වෙනවා භවයේ පිළිබඳව හැඟීමක්. ඒකද ඒක මොකද වෙන්නේ ඉතින් ඇතිනේ අන්න ඒතර ඒ වගේම දෘෂ්ටියක් ඇති වෙනවා. මේවා නිත්‍යයි. මේවා සැපයි. මේවා තමයි හරේ තියෙන්නේ. මේවා තමයි රසාස්වාද දෙන්නේ. මේවා කොච්චර වටිනවද? මෙන්න මේ විදිහට දෘෂ්ටියක් හටගන්නවා. මෙන්න මේ හටගත්තාම මොකද කරන්නේ? මේ දෘෂ්ටිය නිසා පුද්ගලයා ලෝක පැවැත්මට බැඳෙනවා. මම කියන වගේ කියන දෙයට බැඳෙනවා. මෙන්න බැඳලා මොකද වෙන්නේ? විත්තු උපාදාන කියනවා අවස්ථාවක් මෙතනදී මතුවෙනවා. මේ තව එකක් කාම උපාදාන විත්ත උපාදාන. ඊට පස්සේ මොකද වෙන්නේ? එතන එයා බුද්ධ වේයාචයෙන් ගිහිල්ලා තන් කාමයට වැටෙනවා, ඒ වගේ මුක්තියට වැටෙනවා. ඒ වගේම සීලබ්බත උපාදාන. මේ ආකාරයෙන් සීලයට රැකලා මේ ආකාර වැඩ පිළිවෙල අනුගමනය කරලා මේ මේ தත්ත්වෙම මම පත් වෙන්න ඕනේ. මේ මේ தත්ත්වෙ කොච්චර හොඳද කියලා. ලෝක පැවැත්මේ හොඳ දෙයක් ගැන සීකරගෙන හොඳ දෙයක් ගැන හිතාගෙන මුලා දෘෂ්ටිය නිසා පුද්ගලයා මොකද කරන්නේ? ඒ ඒ දේ ලබා ගැනීමට එක එක වැඩ පිළිවෙල අනුගමනය කරනවා. අනුගමනය කරමින් ඒ විදිහේ ගොඩනගා ගන්න උත්සාහ කරලා ඒ අවස්ථාවන්හි බැඳෙනවා. මෙන්න මෙතෙන්ට බැඳෙනවා කියනවා ඒ පුද්ගලයාට සීලබ්බත උපාදානයටපත් වෙනවා. ආ සීලබ්බත උපාදානය කළා. ඒ වගේම ඒව ආත්ම දෘෂ්ටියෙන් අරගෙන මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියලා හරි වටිනා දේවල් කියන දෘෂ්ටියෙන් ගන්නවා මොකද වෙන්නේ? අත්වාද උපාදාන කියන ආකාරයෙන් හතර ආකාරයක් මේ ආකාරයෙන් බැඳිලා මෙසේ මේ උපාදාන කියන මේ බැඳීම නැగిලා එනවා. මොකද මේ පෙන්වන්නේ සසර ගමනට හේතු වෙන උපාදානයි මෙසේ මේ පෙන්වන්නේ. එහෙනම් ඔබ දකින්න ඕනේ ඔය පදවල අර්ථයෙන් ගාත විග්‍රහය හරිතයි. එක එක අවස්ථාවලේ උපාදාන කියන පදේ ඒ කැනට ඔබිනේ විදිහට අර්ථය ගන්න ඕනේ. ඒක ගන්නකොට අර්ථය ගන්න එහෙමයි. නිසා මේ සසර ගමනට හේතු වෙන කාරණේ පෙන්වන පරිත්‍යාසම්පාදේටයි ඔය විදිහට කාම මුත්‍රි උපාදාන උපාදාන දික්ෂි උපාදාන සීලබ්බත උපාදාන අත්වාද උපාදාන කියන ආකාරයෙන් උපාදානෙ විග්‍රහ කරගන්නවා. හොඳින් තේරුම් අරගන්න ඕනේ මේ උපාදාන කියන වචනේ අර්ථය ඔච්චරක් නෙවෙයි. ඔය එක පැත්තකට විග්‍රහව ගොඩනගෙන අර්ථය. තව විදිහකට මේ උපාදාන යනකොට තවත් ආකාරයකට කියනවා. බුදු පියාණන් වහන්සේගෙන් අහනවා. සල්ව වච්චකට පරිද්දාජිත. ස්වාමීන් මේ ඇවිලෙන ගින්නට උපාදානය මොකද්ද කියලා. මෙන්න මේ විලාවේදී ඇවිලෙන ගින්නට උපාදානය මොකද්ද කියලා අනු බුදුරන් වහන්සේ පෙන්නනවා. ඇවිලෙන ගින්නට දර උපාදානයි. දැන් හොඳ පැහැදිලි දෙයක්. ඊට පස්සේ අහනවා වටේකට පරිද්‍රාජික ස්වාමීන් වහන්සේ උඩ යන ගිනිදු සිලුවට ගිනිදු සොටුවට උපාදාන වෙන්නේ මොනවද? වටේ උඩ යන ගිනිදු සොටුවට කුලව උපාදානයි කියලා මම කියන්නේ කියනවා. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපාදානයේ වෙන දෙපොළ හිත සම්බන්ධ නැති කෙනා. ගින්නයි දාය අතර හිත සම්බන්ධයක් තිබුණේ නැහැ. උඩ යන ගිනිදු සොටුවයි කුලලයි අතර හිතට සම්බන්ධයක් තිබුණේ නැහැ. නමුත් උපාදානය දෙපොළෙම තිබුණ බව පෙන්වනවා. එහෙනම් මෙතෙන් දකින්න ඕනේ උපාදාන කියන වචනේට තැනට ඔබින අර්ථ තියෙනවා. පටලවා ගන්න නැතුව හරියට අර්ථ තේරුම් ගත්තාම අපිට ධර්මයේ තෝරගන්න හැකියාව ලැබෙනවා. මේක එතන උපාදාන කියන විනාශයෙන් ඒ වගේම සත්‍යයේ පරිහරණයේ සසර ගමන හට ගන්න හැදෙන උපාදානයේ තව අර්ථයක්. නමුත් පදේ එකයි. උපාදාන කියන වචනේ. ඒ වගේම පටිච්ච සමුප්පාදයේ තුල පෙනෙන මේ පද පෙළ තුල ඒ පෙනෙන මූල අර්ථය පදාර්ථයක් තියෙනවා. අපි පදාර්ථය තෝරගන්න ඕනේ මේ පදාර්ථයෙන් ඒ කාර්යයේ අපිට අවශ්‍ය වෙන ඉලෙනකොට ඒ ඉදෙන කාර්යයේ කෙබඳු කෙබඳු දෙයක්ද මේ ආකාරයෙන් උපාදාන වෙන්නේ ආදී වශයෙන් තෝරගන්න ඕනේ. එහෙනම් දැන් අපි දකින්න ඕනේ උපාදාන වෙනකොට කියන්නේ මොකක්ද කියනවා කියන්නේ මොකද්ද? උපදිනවා ආසන්නයේ ආදාය කියනවා ඇදෙනවා. ආසන්නයට ඇදී සිටිනවා. ආසන්න කාර්යය වෙනවා. යමක් සිද්ධ වෙනකොට යම් කිසි දෙයක් ගොඩ නැගිලා තියෙනකොට ඒ ගොඩ නැගීමට හෝ සිදුවෙන ක්‍රියාවලියට හෝ ආසන්නවම ක්‍රියාත්මක වීමට ආසන්නම කාරණේ වශයෙන් ඇදී සිටින වස්තුව හෝ හේතුව කුමක්ද? අන්න ඒක වෙනවා උපාදාන වෙනවා කියන්නේ ඒකයි. උපාදානයේ හිතිය. අර ආසන්නයට ඇදලා හිතිය. ඒ මේ කාරණේ සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ අන්තිම තැනකදී මේ තණ්හා මුල් කරගෙන ඇලුනහම මේ සතර ගමනට හේතු වෙන අත්‍යවශ්‍ය කාරණේ සිද්ධ වෙන්නේ ආසන්නව ඇලිලා බැඳිලා හිටින අවස්ථාවක් තියෙනවා. මෙන්න මේකට ආපුවාම කියනවා තණ්හාපත්‍ය උපාදානං කියන උපාදාන කියන සිද්ධාන්තය සිද්ධ වුණා. කාමයේ මුල් කරගෙන, භවයේ මුල් කරගෙන, ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන, ඒ වගේම උරේකාකාර සිලූට මුල් කරගෙන මේ ආකාරයෙන් ලෝක සත්‍යය මේ මේ සතර ගමනට හේතු වෙනා තැන්වල බැඳෙනවා. මෙන්න මේ නිසා මොකද මේ ලෝක සත්‍යයට උපාදාන කියන කොටසක් සිද්ධ වෙනවා. දැන් මෙතෙන්දි දකින්න ඕනේ මේ උපාදානයේ පිළිබඳව මොකන්ද මේ උපාදානය කියන්නේ කියන එක තවත් විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ. පංචස්කන්ධයක් පංච උපාදානස්කන්ධයක් එකක්ද දෙකක්ද කියන කාරණේ එක් අවස්ථාවක විසුණු වහන්සේලාට බුදු පියාණන් වහන්සේ වැඩෙන්න කාලේ ප්‍රශ්නයක් මතුවුණා. මෙන්න මේ ප්‍රශ්නේ මතුවන වෙලාවේදී ඒ උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා මේ ප්‍රශ්නේ මතුවෙච්ච වෙලාවේදී අන්නේ උපාදානයේ කුමක්ද කියලා අහනකොට උන්වහන්සේලා කියන පංචස්කන්ධයමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. සමහර අය එතකොට මේක තේරුම් ගන්න බැරිවම චිත්ත නැමැති ග්‍රහපති අනාගාමී වෙලා හිට උපාසක කෙනෙක් ධර්මයේ පිළිබඳව හතර ගැනීමක් තියෙන කෙනෙක් ඒ ස්ථානයේ ආපු වෙලාවක අන්න හොඳ කෙනෙක් ආව ධර්මයේ ගැන දන්න කෙනෙක් අපි චිත්ත ග්‍රහපති මේ දෙන අහන කියලා බුදුදා අරගෙන විසුණු වහන්සේලා මේ ආකාරයෙන් චිත්ත ග්‍රහපති මේ කාරණේ අහුවා. ඒ වෙලාවේ චිත්ත ග්‍රහපති අහනවා හොඳයි එහෙනම් මේ ඇවිත් තේරුම් අරගන්නකො. කළු ගොනෙකුයි සුදු ගොනෙකුයි ඉන්නවා. මේ ගොන් දෙන්නා ගොන් බානද? නෑ ගොන් දෙන්නේ කියලා. පෑන කරගෙන ගැට ගහනවා. දැන් ගොන් බානද? දැන් ගොන් බාන. ගොනු දෙන්නා වෙන වෙනම ඉන්නකොට ගොන් බාන නෙමෙයි. පෑන වෙනම තියෙනකොටත් බානටයි කියන්නේ. ගොනු දෙන්නා පෑනෙන් බැඳලා ගොන් බානා හදගත්තා වාගේ. උපාදානය හදගන්න නම් අන්න පංචස්කන්ධයට චන්දරාගයෙන් බැඳිවහම අන්නේ චන්දරාගයේ බැඳීම හේතු කරගෙන පංච උපාදානස්කන්ධය හටගන්නවා. මෙල උපාදානය හට ගැනීම කියන්නේ මොකද්ද? පංචස්කන්ධයේ පිළිබඳ යම් චන්දරාගයක් ඇද්ද? අන්නේ චන්දරාගය නිසා තමයි උපාදානය හටගන්නේ. දැන් හොඳින් තේරුම් අරගන්න ඕනේ. පංචස්කන්ධය පිළිබඳ චන්දරාගය කියනකොට මේ උපාදානය හටගත්තේ කුමක් අල්ලගෙනද? රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියලා. මෙන්න මේ ස්කන්ධ පහකින් මේ ලෝකයට අයිති සත්ව බුද්ධල ද්‍රව්‍ය වස්තු සහිත සියලුම ලෝකේ සම්බන්ධ වෙන ආකාරයේ සත්‍යයට හා සම්බන්ධ වෙන ආකාරයක් මෙන්න මේ ආකාරයේ ස්කන්ධ පහකින් විග්‍රහ වෙනවා. මෙන්න මේ ස්කන්ධ පහ පිළිබඳව ඒව හරි වැදගත් ප්‍රියයි මනාපයි යහපතයි කියලා මේ ආකාරයෙන් නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් දෘෂ්ටි අරගෙන එබඳු නිත්‍යයෙන් බැඳුනා නම් පැනුණා. මෙන්න මේ විලාසෙදී බැඳී සිටින ස්වභාවයක් වෙනවා මානසිකත්වයක් ගොඩ නැගෙනවා. අතහැර දමලා යන්න බෑ. ඒ ඇතුලෙන් බොහෝතක්වත් ඉවත් වෙන්න හිතෙන්නේ නැහැ. එහෙනම් රූපස්කන්ධයේ රූප ඇතුළු පිළිමේ ඉවත් වෙන්න හිතෙන්නේ නැහැ. ලැබෙන වේදනාවන්ගෙන් ඈත් වෙලා ඉන්න හිතෙන්නේ නැහැ. ඒවා ඇතුළු කරලා ප්‍රියමනාපයෙන් මුක්ති විඳින්න හිතෙනවා. ඒ වගේම ලැබෙන ලැබෙන සංඥාවන් කොටපරන අභායන්න හිතෙනවා. ඒ බඳු සංඛාර ගොඩ නැගෙන්නේ ඊට අනුකූලව ඒ මාධ්‍ය සුද්ධ කරගන්න නම් ඒ මාධ්‍යයට හිතෙනවා ඒ වගේම බඳු දේවල් ගොනු කරගත්ත මානසිකත්වයක් විඥානයේ වශයෙන් ගොඩනගාගෙන ඒ තුළ මේ පැවැත්ම ගෙනියනවා ඇලිලා වැළිලා මෙන්න මේ ආකාරයෙන් ඒවායේ බැඳෙන ස්වභාවයක් තියෙනවා ගලවලා ඉවත් කරන්න බැරි විදිහට බැඳෙන ස්වභාවයක් මෙන්න මේ ස්වභාවයටපත් වුණාම කියනවා උපාදානයටපත් වුණා එහෙනම් මේ විදිහට මේ ආකාරයෙන් උපාදානයේ විග්‍රහ කරගන්න පුළුවන් ඒ වගේම රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ සංඥා උපාදානස්කන්ධ සංඛාර උපාදානස්කන්ධ විඤ්ඤාණ උපාදානස්කන්ධ කියලා ස්කන්ධ පහකට බැඳෙන හැදෙන ස්වභාවෙනුත් මේ උපාදානය කියන්නේ. ඒ වගේම රූප පිළිබඳව වේදනා ශබ්ද පිළිබඳ ගන්ධ පිළිබඳ රස පිළිබඳ ස්පර්ශ පිළිබඳ ධන පිළිබඳ යම් බැඳීමක් ඇද්ද ඒ ආකාරයෙන් මේ උපාදානය ගැන මෙතේම සඳහන් වෙනවා. මේක අපි දකින්න ඕනේ. යම් තැනක උපාදාන වශයෙන් බැඳෙනවා නම් මොකද්ද වෙන්නේ? අන්නේ ආකාරයෙන් යම්කිසි බැඳීමක් ඇද්ද මේ ලෝකේ වටිනවයි කියන හැඟීමෙන් මමය මගේ යන දෘෂ්ටියකින් මේ ලෝකේ ඇවිල්ලා බැඳිලා මේ ලෝකේ අතහැරගන්න බැරි විදිහේ මානසිකත්වය ගොඩනගනවාම කියනවා උපාදානයටපත් වුණා මෙන්න මේ ආකාර උපාදානය තමයි සසර ගමනට හේතු වෙන සත්‍යනා භවයෙන් භවයේ අද්දරින් අද්දවට පරිසරන්න හේතු වෙන්නේ මෙන්න මේ වඳු මානසිකත්වය අන්නේ කියන උපාදානස්කන්ධය අපි තේරුම් අරගන්න ඕනේ එවන් දුන්නා උපාදානස්කන්ධය තුලින් අද මේකෙන් ධර්ම මාර්ගයේ තේරුම් ගත්තනම් උපාදානයේ උපාදානයේ හැටියට වටහා ගන්නවා උපාදානයට හේතුව වටහා ගන්නවා උපාදාන නිරෝධය නිසා ඇතිවෙනා වූ සාන්ත වූ පරිතෝ නිවන තේරුම් ගන්නවා උපාදාන නිරෝධ කරන මාර්ගය වටහා ගන්නවා කියන මෙන්න මේ කාරණා හතර පිළිබඳ දැනීම පහළ වුණා නම් උපාදානයේ පිළිබඳ ඥාන හතරක් පහළ වුණා කියන කාරණේ අපි අහන්න ලැබෙනවා දැනගන්න පුළුවන් වෙනවා අන්න ඒක තේරුම් ගත්තා නම් උපාදානයේ උරු කරගෙන උපාදානයට හේතුව දැකලා උපාදාන නිරෝධ කරලා උපාදාන නිරෝධයෙන් ඉස්සන මාර්ගය අනුගමනය කරගත්තාම අන්න ඒ නිරෝධ කිරීමේ කාර්යය සිද්ධ වෙනවා මේ ආකාරයෙන් උතුම් නිවන් සාක්ෂාත් කිරීමේ හැකියාව පහළ වෙනවා හොඳින් තේරුම් අරගන්න ඕනේ මෙන්න මේකේ උපාදානයේ තේරුම් ගන්න ඕනේ උපාදානයේ ඇති වෙනා වූ භවයේ තේරුම් අරගන්න ඕනේ එහෙනම් උපාදානය මොකද වෙන්නේ භවයට හේතු වෙනා භවයේ ජාතියට හේතු වෙනා ජාති ජරා මරණ ආදී දුක්ඛන්දරාට හේතු වෙනා කියන කාරණේ පරිත්‍යාග පන්න විග්‍රහ වෙනවා අද අපි තේරුම් අරගන්න ඕන අන්නේ ආකාරයෙන් දැන් උපාදානය කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගත්තා. උපාදානයේ හේතුව මොකක්ද කියලා බැලුවා සංහාපත්‍ය උපාදාන කියන સિદ્ધාන්තයේ පරිදි. හැදීමෙන් බැඳීමෙන් යම් තැනක හිත හටගත්තා නම් ඒක ප්‍රියයි මනාපයි කියලාම බලන්න පටන් ගත්තා නම් ප්‍රියමනාප ආස්වාදයක අන්දමිනා මානසිකත්වයේ ගොඩනගාගත්තේ ඒක අත්හැරලා දාලා යන්න බැරි බැඳීමක් හටගන්නවා. යාළුකමක් හටගත්තාම මිත්‍රකමක් හටගත්තාම ළඟ ඇතුළටපත් වුණා මොකද වෙන්නේ? ළඟ ඇතුළ නිසා මේක අත්හැරලා යන්න බැරි, දාලා යන්න බැරි බැඳීමක් හට ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් තණ්හා උපාදානයට හේතු වෙන ආකාරයේ මේ ආකාරයෙන් තේරුම් අරගන්න ඕනේ. එහෙනම් උපාදානස්කන්ධයක් හටගත්තා නම් උපාදානස්කන්ධ පහකට බෙදාලා රූප උපාදානස්කන්ධය කියලා එකක් කියනවා. මොනවද එතන කිව්ව රූප? රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. ඒතර මේ කියනවා ඔක්කොම ධර්ම රූප, මනෝ රූප වශයෙන් උද්දැනෙනවා. මෙන්න මේ ආකාරයෙන් රූපයම නැමිලා පේනවා නම් මනසට විද්‍යාමාන වෙනවා නම් අතුලලා පේනවා නම් වර්ණවත්ව ඒ වගේම ආකාර ඇතුව හැඩතල සහිතව යම් ආකාරයෙන් ඔප්නැමිලා පේන යමක් ඇද්ද මේවා තමයි මනසට ගෝචර වෙන රූප කියලා කියන්නේ. එනම් රූප රූප ශබ්ද රූප ඒවත් යම් කිසි ආකාරයෙන් මේ ආකාරය කියලා ආකාර මතුවලා පේනවා. ගන්ධ රූප ගන්ධයක ස්වභාවය රස රූප රසයක ස්වභාවය මේ ඔක්කොම රූප කියන කොට කරයි වැටෙන්නේ. මෙන්න මේ බඳු වන්නාමයෙන් හටගත්ත ස්කන්ධයක් කියන්නේ පොඩියක් මහ කඳක්. කඳක් කියන එක ස්කන්ධ කියන්නේ. රූපස්කන්ධ කියන්නේ මෙන්න මේවෙන් ගොඩ ගහලා අපි හදාගත්ත ගොඩක්. මනසේ ගොඩ ගහගන්න මේ ආකාරයන් නිසා මොකද්ද වෙන්නේ? අපි ළඟ හටගන්නවා මේවා හරි කියයි මනාපයි යහපතයි කියන මේ හැඟීමට බදාගෙන රූපස්කන්ධයේ රූප උපාදානස්කන්ධයක් කරගන්නවා. අනිවාර්ය රූපයන් කියන්නේ වටිනවා කියලා බැඳුනහම රැඳුනහම අන්නේ තුලින් හටගන්නා වූ දෙයක් තමයි අපි රූප උපාදානස්කන්ධය කියන්නේ. ඒතකොට වේදනා උපාදානස්කන්ධය කියලා අපි කියන්නේ ඒත් ඒ උපාදානයේ පෙළඹු තවත් ඒ රූපය නැතිව ලැබු තවකන්නේ. මේ රූපය කියයි මනාපයි යහපතයි නිත්‍යයි සැපයි ආත්මයි කියන දෘෂ්ටියෙන් මේවා අල්ලාගෙන ඇසුරු කරන්න ගියා නම් මොකද වෙන්නේ? අන්නේ විරාජි අපි තුල ඇති වෙන එක්තරා දෙයක් ඒ පිළිබඳව බැඳීමක් හටගන්නවා. අන්නේ ඇති වෙනකොට මොකක්ද අපිට ඇති වෙන්නේ? අන්න රූප පිළිබඳව ඇතිවෙන දැනීමක් වේ නිඳනයක්. ඒවා ප්‍රියයි මනාපයි යහපතයි කියන හැඟීමක් අරගත්තොත් ආස්වාද සාගතව ගත්තොත් සැප වේදනා වශයෙන් හිතෙනවා. ඒකට විරුද්ධ දෙයක් එනවා කියලා දැනගත්තොත් කටුක දෙයක් මතුවෙනවා කියලා දැනගත්තොත් ඒ ස්පර්ශයක් නම් ආවේ දුක් වේදනා කියලා අපි ඒකෙන් දුක් වෙනවා. දුක් විඳින පැත්තට වැටෙනවා. එහෙනම් මේ ආකාරයෙන් සැප වේදනා දුක් වේදනා කියන දෙකම මැදස්ස දෙයක් ආවොත් උපේක්ෂා වේදනා කියලා ඒ පැත්තට ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් සැපයි කියලා හිතලා ඇගෙනවා නම් ඒ වගේ විරුද්ධ දෙයක් එනකොට ගැටෙන්නේ තුමත් මෙයාද ඇලෙන දේ රැක ගන්නවයි එනවා මේ සඳහා අපි මේ පසුපස හඹා ගින්න අත්හරින්න බැරිව එබඳු වේදනාවල ඇලීමක් කරන මේවා කියන වේදනා උපාදානස්කන්ධ මෙන්න මේ ආකාරයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ මේ අවස්ථාවන්ට බැඳිලා නෙදෙන මානසිකත්වයේ ගොඩනැගෙන්නේ ඇත්ත ඇති ආකාරයෙන් මෙතෙන්නේ නිත්‍යයි සැපයි ආත්මා කියන දෘෂ්ටියෙන් බැඳලා ඒ අනුව කල්පනා කරපු නිසා එහෙනම් අපි දකින්න ඕනේ උපාදානයේ හේතුනේ මොකද වටිනවා කියලා අපි හැඟීම වටිනාකමක් නැහැ කියලා ධර්මානුකූලව දකිනකොට අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැක්කනගේ උපාදාන කරපු කාරණේ උපාදානයේ නැති ධර්මතාවය අන්න දකින්නවා ඇලෙන්නේ බැඳෙන්නේ හරයක් මේ ලෝකේ ඈ නේද කියලා වැටහිම එනවා මෙන්න මේ වැටහිම එනකොට මොකද වෙන්නේ උපාදානයේ දින අවස්ථාව නැති වෙනවා යථාභූතය ලැබෙනකොට උපාදාන නිරෝධ වෙනවා අන්න උපාදානයේ උදාවෙන්නේ ඇත්තත් එකපත් වෙනහම මොකද වෙන්නේ? ඒක ඇත්තාට සතර ගමත හේතු වෙන බැඳීමක් වෙනවා නම් ඒක කලින් මාතකටවත් කල්ලා ගියා නම් ඒ විහාට උපාදාන නිරෝධන භව නිරෝධයි භව නිරෝධන ජාති නිරෝධයි ජාති නිරෝධන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සපාය සියල්ලම නිරෝධයි කියන තත්ත්වයටපත් වෙලා නිරෝධයෙන් නිවන් සාන්තිය උදා කරගන්නවා. මෙන්න මේ ආකාරයෙන් උපාදාන නිරෝධ කරලා මෙතේ ලබා ගන්න උපාදානයන්ගේ ආදීනව දකින්න ඕනේ. අත්‍යවශ්‍ය නොවැළී නිදී යාමේ ආනිසංසේවත් නිවන ආනිසංස දකින්න ඕනේ. ධර්මානුකූලව මෙසේ යථාර්ථයෙන් සිහි කරන්න පටන් ගත්තාම ආර්ය මාර්ගයේ පූර්ණ වෙන්නේ ඒක නෙවෙයි. අන්න ඉතින් ආර්ය මාර්ගයේ පූර්ණ කියන උපාදාන නිරෝධ කරලා උතුම් නිවන් සාක්ෂාත් කරලා අනිත්‍යන කරගන්න සෑම දිනාට යහපත් වේවා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්දු දේවානෝ දන්තු සබ්බ